අද පත්තරවල සිරස්තලවල රූපායනීය රේඩියෝ වල ඇහෙන්නේ නැහැ එතනොයිල් කන්ටේනර් කොන්නේ එළියට ආවයි. එළියට ආවනේ වගේ තුනක් තියෙනවා. මම අද නම් කරනවා ඒ කවුද කරන්න හදන්නේ කියලා. හැම දවසම දේශපාලඥගේ නම් පාච්චි කළ තියෙන ඕ දේශපාලන්ගේ පස්ස සිටින තුන් හතර දෙනෙක් කස්ටම් සහයි සුරාබදු දෙපාර්තමේන්තුව කරපු රේඩ් එකක් තුළින් ඒක තුළින් හොයලා බල්ල තියෙන මිස්ට ජයලත් පීරිස් මිස සසිදරන් මේ නම් දෙක දැනගත්තාම දන්නවා හැම දේශපාලක්ට පස්ස ගිහිල්ලා සසිදරන් කියන්නේ මේ රට ඉතාමත් අනගේ ක්‍රිකට් ගහපු එක් කෙනෙක මල්ලි කෙනෙක් ගිය අන්තර්කාලන ආණ්ඩුව තුළිනුත් අපිවත් හම්බෙන්ඩ ආවා නොයෙක් සුන්දර කතා කියලා හිතන හැමකාම සල්ලිවලට ගන්න පුළුවන් චරිත කියලා මේවා කතා කළ නොයෙක් අසිගිත මට්ටමට ඡන්ද කාලේ හැසිරලා දැනුත් කතා කරන්න පටන් ගන්නවා මේවා ප්‍රශ්නනේ අපි කරගෙන යනවා කියලා. මිලියන් 33693 මේ අල්ලපු කන්ටේනර් දෙක තුනක විතරයි. මේවයි කන්ටේනර් 10 15ක් 20ක් මාසෙකට ගිහිලා තියෙන ඇල්ලිලා නැහැ.